නැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සීතුම් දෙනා tempත් වෙමු. tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාචානන්දම සුභ සංඥා ඉදානන්ද බික්කෝ ඉමමේව කායං උද්ධං පාතලා අදෝකේ සමත්තකා තච පරියන්තං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමානඛාදන්තා තචෝ මං සන්නහාරෝ අට්ඨි අට්ඨි මිච්ඡා වක්ඛං හදයන් යකනං යකං චිදෝමකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සිම්මං පුබෝධෝ හිතං සීලෝ මේධෝ අසුවසා සිංහාරකා කේතන්ති ශ්‍රද්ධා ප්‍රතිසම්පන්න පින්වත් මේ ඉදිරිපත් කරපු පාරි කොටස පැරණි බුද්ධ දෙහිල්ල කියපු කාලේ ඉඳලා බෞද්ධයන් අතර ඒ නුතිශේෂයෙන්ම ශ්‍රී ලාංකේය බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධ කොටසක් මේක සාධාරණ වෙන්නේ මේ ඉරිමානන්ද එනතම මේ දස සංඥා සූත්‍ර විතරක් නෙවෙයි අනිකුත් බොහෝ තැන් වල සඳහන් වෙනවා මේකෙත් සර්වඥාන්සේ සුක්ෂේෂී කොටසක් තියෙනවා නමුත් ඒ සුවිශේෂී කොටස සර්වචනාංශයට ගෞරවයේ පිණිස ශ්‍රද්ධාව වැඩි වීම පිණිස හේතු වෙච්ච අතර සමහර වෙලාවට සර්වචනාංශයේ දොස් කීම පිණිස දොස් දැකීම පිණිස මේක පාවිච්චි කරලා තියෙනවා විශේෂයෙන්ම අපි මේ බණ කියන බැංකුව එහෙම නැත්නම් උතුරු ඇමරිකාව ගත්තොත් මෙහි ඉන්න පිළිසකට මේ බණ අද කිව්වනම් උගල දෙනෙක් ඒකට විරෝධය ප්‍රකාශ කරනවා ගිරව ගන්න බැරුව යනවා මේ වගේ දේවල් ඇයි කතා කරන්නේ කියලා චෝදනා කරන්න ඉතිතියි. ඒ අනුව ධර්මයක් අව탁සිරු කරනවා බුදුජානක වහන්සේ අව탁සිරු කරනවා ඒක නිසා ඒ වගේ විශේෂ නිකුණ සම්මත රටවල් වල අසුභාවනා ප්‍රසිද්ධ නැහැ. මොකද ඒ අතෝ සංස්කෘතික ගතක ගතිකවම මේ ශරීරයේ සුබ භද්‍ර දෙයක් විතරයි දකින්න පුළුවන් කියලා. ඒ නිසා එවැනි උත්තරීතර දෙයක් සුවිශේෂී දෙයක් විවිධ දෙයක් අසුබ වශයෙන් බලන්නේ බුදුසසුනාතුල තියෙන නාස්තිකත්වයක්. එහෙම නැත්නම් අපිෂ්කතියක් විතර පෙන්නනවා. මේක මේ පේන මතු පිට දෙයට වඩා ගැඹුරක් තියෙනවා. ඒ මොකද ඔය දිනු සම්මත හැම රටක්ම අධිරාජ්‍යවාදී ක්‍රමයට යටත්වාදී හරහායි ඒගොල්ලෝ මේ අනික් කට්ටිය තලාපලාගෙන අනික් කට්ටිය යටපත් කරගෙන මේ අසීමිත බලයක් මානව යෝධි පිට තියාගත්තා. ඒ අසීමිත බලය මනස මනසට කාර්ය දීම සඳහා නැත්තන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන ਸਰබලදායි දෙවි කෙනෙක්. මේ නිසා දිවිලෙක් හදාගන්න ඒ දෙයියෝ කියන කරන දේවල් මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ਸਰබලධාරී ਸਰවව්‍යාපී සියල්ල දන්නා වූ කෙනෙක්. දැන් මේ කට්ටියගේ රජවලුත් ඒ වගේ තමයි. මේ කට්ටියගේ රජවල් කරන ඕනෙ තුප්පහික පාඩි වැඩක් රටවැසියට අයිතිකාරකමක් නැහැ අහන්න බලන්න. ඒ වගේම ඒගොල්ලෝ ඕනම කෙනෙක් ඕනම පුද්ගලිකත්වයට ඇවිල්ලා. ඒක නිවැරදිලා ඒ රාජ්‍ය බලය දේවත්වයකටපත් කරගන්නවා. පක්ෂලා විශයල්ලම රටට අපේනවා. බලන්න ඉන්නේ සෝචිතී කරන ගෝලෙ වගේ අපිට ටැක්ස් දෙනවා බලලා ඉච්චයි. ඒ චුට්ටික අපි කරලා දෙනවා කියන්නේ. ඉතින් මේ මානසිකත්වය ආවදී මේ දිව්‍යන් වහන්සේ විසින් කරන කිසි දෙයක් අසුබ නෑ අනිත්‍ය නෑ දුක නෑ අනාත්ම නෑ ජනසිත තමයි පරමාර්ථය ජීවනාසෝ ඉති මවන ලද්ද ජීවාත්මය පරමාර්ථය ජීවාත්මය දෙකම උත්තරී කරයි දෙකම පිවිතුරුයි කරන්න තියෙන්නේ ජීවාත්මයට තේනාස කියන විදිහට එහෙම නැත්නම් පනත්තන්ව දසපනත අනුව ජීවත් වෙලා ජීවත්වය පරමාර්ථයට හේතු කරගන්න විතරයි විමුක්තිය කියලා කියන්නේ. ඒ නිසා මවනකද පරිසරය මවනකද සත්‍යය සියල්ල පිවිතුරු. ඒ නිසා ඒ ඒ ආගම අදහනේ පරිසරයට ඇදෙන ඒ පරිසරයට අරු කරන ඔක්කොම මේ මනුෂ්‍යකම නැත්නම් මනුෂ්‍ය ශරීරයේ දිව්‍ය නැසල උත්තරීතර නිර්මාණය කියන ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා කියන්නේ. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ කොත තමයි මනුස්සයා කියන්නේ. ඉතින් ඒක කිසි වැඩක් තියෙන්නේ නැහැ. ඒ වගේම මේකට කැරි බූට් කරන්න බෑ. එන් කැරි ගලවන්නත් බෑ. ඒක දිහා අසුබ වශයෙන් බලන්නත් බෑ. හැම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුබ වශයෙන් මේ මනස ශරීරය දිහා බලන හැම වෙලාවකම සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වයට අභියෝගයක් වෙනවා. නැත්නම් දෙයනාසු උත්තරීතර ඵලයට අභියෝග වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කොහොමඩක්වත් කැමති නෑ මේකේ පසුබිම දකින්න. ඉතින් සර්වඥාන්සේ පහළ වෙන්නේ විශ්ව ඉන්දියාවේ තිබිච්ච ඒ බ්‍රහ්මණ ආගමේදී ඒ බ්‍රහ්මයා ලෝකේ සියල්ල දක්නා වූ සියල්ල දක්නා වූ සංකතන විසිනී පවතිනා වූ ඒකෝ කියන ඒකාත් තත්වයට අද්වෛතයට පත්වෙච්ච උත්තරීතර බලය. ඒක හරියන්නේ නැහැ. ඒක කරන කිසි දෙයක් කිසිමක බලන්න අයිතිවාසිකමක් නැහැ. අන්නේ ප්‍රඥාව විසින් නිෂ්පාදනය කරන ලද නැත්තම් මවන්නද මේ මනුෂ්‍ය ශරීරයේ මොන විදියෙන්ම අවතක්ෂේර කරන්න බමුණ වෙඩි තිබෙන්නේ නැහැ. නමුත් මේ බමුණ එහෙම නැත්නම් කියනකො බ්‍රාහ්මණ ආගම කියන ආගමේ සුවිශේෂී සංගස්ථානිකාරයක් තමයි ශාස්ත්‍රීය වංශිකයන් බමුණු ඉක්ම ඉස්මෝලගේකා එතනදි තමයි සර්වචනාංශය සහ මහාවීර කියන ජෛන නායක දෙන්නම ශස්ත්‍රීය වංශ කියනවා. ශස්ත්‍රීයයි කියලා කියන්නේ කඩුව අතේ තියෙන නම කියනවා. කඩුව අතේ තියෙනයි කියලා කියන්නේ කපනවා විභජනයේ බෙදනවා බලන්න. එනිසා බුදු වුණත් මේ සර්වචනාංශයේ මේ කපලකට බලන ගැතිය ජීවිතේම තිබුණා. ඒ නිසා සර්වචනාංශය උඹලා ඔය කියන උත්තරීතර නිර්වාණය එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ හොඳම කැලේ විදිහට කියන ශරීරේ කපල වල බලලා කියනවා. අයිතිවාසිකමක් නැහැ. දියනාංශ බාබු මේ දේ කපල බලන්න මනෝහර කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා ඒත් එක්ක සර්වචනංශ ලෝක පහළ වෙනකන් කිසි කෙනෙකුට වෛද්‍ය ශාස්ත්‍රයක් කරන්න දුන්නේ නැහැ. කිසි කෙනෙකුට ශල්‍ය කර්මයක් කරන්න දුන්නේ නැහැ. කිසි කෙනෙකුට ලෙඩක් බේතකින් හනි ප්‍රකාශ කරන්න. ඔක්කොම එකම දෙයයි කියන්නේ යාගෙන් විතරයි. දියනාංශ යාකාරණේ විතරයි. තම සාරවත්චන්නාගේ පුදුමාකාර විප්ලවයක් ඉන්දියාවේ පෙරලා ඉන්දියානු සමාජයට ඇති කරලා දැන් 2600ක් කාටවත් අත තියන්න බැරි වෙන විදිහට විවරණය කරලා පෙන්නන තරක් තමයි මේ මන ඔය කියන උත්තරේකට මනස හරියට කියන අසුචිය පෙන්නනවා කතමාචානන්ද අසුබ සන්නයි ධානන්ද බිකු ඉමමේව කාලං මේකයි උත්තං පාදතලා පාතලයෙන් උඩ. අදෝ කේශ මත්තක කෙස් වලින් යට. තයිච පරියන්තං හා පරියන්ත කරගෙන ඇති. අසුචිනෝ පච්චවෙක්ක. මේ උත්තරීතර නිර්මාණය අසුචි කියලා ගාලා කතා කරනවා. ඉතින් ඒ නිසා මේ බටේට චින්තනයට අනුව හැදිච්ච බටේට රස කරන හිතන කිසි කෙනෙක් කැමති නෑ. මෙච්චර මේ රත් වටින ශරීරයක් අසුචි කර සම්බන්ධ කරගන්න. නමුත් අද අපි බටහිර ලංකාවේ සංස්කෘතියට ඇදලා ඒ පසුබිම බලකොට අපේ පන්සලට සාමාන්‍ය උපාසකම්ම දක්වලා අත්තිමත් මින් කායේ කේසා කියලාවත් මතක තියෙනවා මං පුංචි කාලේ අපේ අම්මත් එක්ක පන්සල් යනකොට අම්මා අත්තිමත් මින් කියලා කියනවා මම හිතුවා අත්ති කියලා කියන්නේ ඇටවලට මස්මින් කියලා කියන්නේ මස්වලට ඇටමස් කියලා බලනකොට අට්ටි ඉමස්මින් කියන එක තමයි මේ අට්ටි මස්දී කියලා කියන්නේ. අට්ටි ඉමස්මින් කාය මේ කයෙහිම ඇත්තේ කියලා දෙන නිදර්ශන පාඩේ තමයි මට පොඩි කාලේ තේරුනේ ඇට මස් කියලා. ඊට පස්සේ කතා කරන අට්ටි ඉමස්මින් කාය කේසාලෝමානකා දන්තාතෝ කියලා යනවා. ඒ තරමට මේක අපිට ප්‍රසිද්ධ වුණාට සබෝචනහන්සේ මේ අසුභ භාවනාවක් භාවනාවක් සිද්ධියට කිරීම මානව චින්තනයේ විශාල බලයක්. ඉතින් ඒ නිසා බටහිර චින්තනයට අනුව හිතන කෙනා හැම වෙලාවෙම මේ ශාරීරික කාමයේ සඳහා මාන්න වැඩිම සඳහා මදේ වැඩිම සඳහා පාවිච්චි කරනකොට අසීමිත අකුසල රාශියක් රැස් කරගන්නවා. ඒ වගේම ඒක ලබා ගැනීම සඳහා ඒ කාමය තව කෙනෙකුගේ ශරීරයක් කාම සේවනයේ සඳහා ලබා ගැනීම සඳහා ධාර්මික වූ සාධාර්මික වූ සාධාරණ වූ අසාධාරණ වූ හැමදේම කරනවා. ඒ නිසා අපට කියවනක් තියෙනවා යුද්ධයයි යුද්ධ කියන්නේ වෛර කියලා. අන්තර මේ කාමයටයි ඕනම දෙයක් කරතයි. ප්‍රශ්නයක් ඒක පිළිබඳව ක්‍රමසාවිත ප්‍රශ්නයක් නෑ. කොයි ක්‍රමයෙන් හරි කමන්නේ කාමයට මොන දෙයක් කරයි. යුද්ධයට තෝරන දෙයක් කරා. මාත් හිතනවා අවුරුදු තුන්වෙනි කතාව. මාත් හිතනවා විපස්සනාට තෝරන දෙයක් කරා. යුද්ධයයි කාමයටයි විපස්සනාටයි පතුරු ගහලා බලන ක්‍රමය. සම්පදායට විරුද්ධ යන ක්‍රමය. රැඩිකල් වාසිය ඕන කටක. අන්න මේ විදිහට තනන්නේම ශරීරය දෙතිසක් කුණක වශයෙන් බලන එක සර්වඥාසේ සෑහෙන බැනුම් අහන ප්‍රශ්නයක්. බුදුජාණන් වහන්සේට අචිකුච්ඡෝ කියන නම පාවිච්චි කරා. ජිකුප්සා ජනක දේවල් කියන කෙනෙක් කියලා. අරස රසෝ කියන බැන්න. රසකාමී දන්නේ නැති කෙනෙක් කියලා. අපගබ්බෝ කියලා බැන්න. ගබ්සා කරවන්නේ කියලා. උච්චේතවාදී කියලා ජාති ඕකිරියු නැති කරලා නෑ මානවයාගේ ජාති නැති කරන්න පහළ වෙච්ච පිසාචෙක් පිළිද බැලුවා. අදත් බැලුවා. ඒ නිසා ඒගොල්ලෝ ඉන්න ස්වාමීන් වහන්සේ බණ භාවනා කිරීම සඳහා විවිධ රටවල් වලට ගිය කෙනෙක් කියනවා පිටරටකට ගියොත් පාකිලකට ගියොත් අසුභ භාවනා උගන්වන්න යන්න එපයි. ඔක්කොම වරදලා තියෙනවා. නමුත් මේකේ මම ලෙසෝත්තේ තේරුවේ මම නෙවෙයි. මේක මේ තුන්වෙනියට තියෙන නිසා අපි මේක ඉදිරියට තියාගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේම ශරීරය අසුවසෙන් බලනකොට භයානක නරක ප්‍රතිඵල එළියට තියෙනවා. ඔක්කොටම කරන්න බෑ. නිදර්ශනයක් වශයෙන් කියනවා නම් සර්වඥාන්සේ වැඩ ඉන කාලෙක සර්වඥාන්තික විවේකයක් පිණිස කිසිම කෙනෙක් කියන්නේ නැතුව ඔබ කලින් යනවා පින්ද වාද කරන වෙන කෙනෙක් උදාකට බක්තියක් කරමනල වෙන කෙනෙකුට එන්නයි කියලා උන්වහන්සේ ආරණ්‍යගත වෙනවා. අන්නේ ආරණ්‍යගත වෙන්නේ ඉස්සෙල් වෙලා සංඥා වාචනකට මේ අසුභ භාවනාව කියලා. මේ අසුභ භාවනාව වඩනකොට වඩනකොට වඩනකොට සීලීනස ගැනීම ආශාව එන්න පටන් ගන්නවා සංඥා. කීප දෙනෙක් දැලෙන්නේ මේක කතා කරා. මේක කිසිම රසවින්දනයක් නෑ මේක තියෙන හරියක් අසුචි. තව කෙනෙක් දිහා බලනකොට තේරෙනවා මේක මේ පැත්තෙන් බලපම ඇත්තා. නමුත් මේක අමතක වෙච්ච ගමන් අපි කාමෙන් ඉතිරිකා බදා ගන්නවා. අපි එකිනෙකට ආලින්දනය කරනවා. ඊට පස්සේ කොච්චර දෝ පටලැවිල්ලක ඉතින් ඒ නිසා මේ ශරීරය පිළිබඳව ඇති වෙච්ච මේ අසුබය ද්වේෂයකට හරුණාම දැරිපිටින් බලනවා. ඉතින් අන්තිමට මේක හැබැයිට යනවා. දැන් ඔබ ඕස්ට්‍රේලියාවේ පවතින නීතියක් තමයි කවුරු හරි සිහිනසා ගත්තොත් ඒ පණිවිඩය ඇහෙන්න කියන්න එපා. මොකද එක්කද සිහිනසා ගත්තොත් 10 15ක් ඒත් එකම සිහිනසා ගන්නවා. ජපානයේ දෙක තියෙනවා. ඒක සිහිනසා ගැනීම පිළිබඳ තොරතුරු පත්‍රයක දාලා තහනම්. මේ වගේ තමයි ඒ කාලෙත් තුනේ. ඉතින් සංඝයා කියලා එකනම දෙනම බෙල්ල වහා ගත්තා. පස්සේ අන්තිමට බක්කන්න පැවිදි වෙච්ච ඉංගලන්තේ කියලා ශ්‍රමණ කුත්තේ කියලා ගුරුවරු පැවිදි වෙච්ච එතන මෙයාලා නැත්තා බොහොම ලේසි ජොබ් එකක් තියෙනවා. ආන්දරෝ කියනවා කියලා ඔබ වහන්සේගේ ජීවිතේ පාර කරනවා මම බෙල්ල කපන හැබැයි පාත්‍රයේ ඉස්සරහ තියෙනවා කියලා අන්තිම කන්ට්‍රොපත් ලියන්නේ. ඉතින් ආන්දරෝ අන්තිම කන්ට්‍රොපත් ලියනවා මේ ඉංගලන්තේ රට මගේ පාත්‍රය දුර හම්බෙන මගේ බෙල්ල කපන නැත්නම් දවසට එක් කරානේ දේශනාවේ සම්මනාවේ ආදර්ශනාවේ දීක පිළිතුරු දෙනවා. අන්තිම දවසේ සත්‍යඥානසේ නැවත චේතනා ගන්න දෙනකොට සංඥා නැහැ. ආනන්දහමකව කාගලාන ආනන්දහමගන්නේ අනිත් මොකද මේ මේ පිටාන අපාරුචි කතිය. ඥාන සම්මතනේ අසුභාවනා කරනකොට ඒ අත්‍යන ජීවිතේ පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. බොහෝ දෙනා ජීවිතය සාගතා එන්නත් මෙන්න මේ එකෙක් එකතු වෙලා ඉතින් අවශ්‍ය වෙන කෙනාට අන්තිම කර්මපත්‍ය විදිහට වැඩි කරගන්න කියනවා. ඊට පස්සේ සම්බන්ධනට ඔක්කොටම කැඳවලා මතක් කරලා කියනවා මේ විදිහට යම් කිසි භාවනාවෙන් පිට ගිහිල්ලා ද්වේෂයේ වංචනික විදියට වරකන වෙලාවක් එනවා දන්නවනම් ආනපාන ගන්න ආනපාන කවදාක විකෘතියක් කරන්නේ නැහැ කියන්නේ. එනම් මෙවැනි භාවනා කරන අසුභ භාවනාවට මම ගොඩාක් කැමතියි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ පේන තියෙන ඒ මුත්‍ලේ දේශ චරිතය අත්ති කියන සංයෝගයට ගරු ගරු කරනවා. ඒ නිසා මේකට කැමැත්තක් දක්වනවා. සමාජයට ගැළපෙන භාවනා නොවේ මේක කියනවා. ඒ නිසා මම හරියට කියනවා හරියට මේ බණ කියන්නේ ඉස්සෙල්ලා මේ කියන්න තියෙන බණේ වැරද්දක් කියලා දෙන්න හදනවා වගේ මම මේ චිත්‍රයක් අඳින්නේ මේ භාවනා කරන කෙනා විශේෂයෙන්ම කියනවා පූර්ණ කාලීනව පිටින්දලා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ කොයි භාවනා ක්‍රමයේ යම් යම් අනුපාත කියනවා. දන්නේ නැතුව ඒක හරියට කියනවා නම් විකුණන බෙහෙත් වල හැම එකකම සයිඩ් ඉෆෙක්ට්ස් එනවා ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. එහෙම නැති දෙයක් නැහැ. ඒක නැති දෙයක් තමයි ආයුර්වේදික කියලා කියන්නේ වනාසුලක කිසිම සයිඩ් ඉෆෙක්ට් නැහැ කිසිම ආෆ්ටර් ඉෆෙක්ට් නැහැ. ගත්තට ආහාර වෙනවා මිසක් ඒට්‍රොජෙනික් ඉෆෙක්ට් නැහැ. බ්‍රේකින් හට ගන්න ලෙඩ නැහැ. ඒ හැම භාවනා ක්‍රමයකම ඒ කෙනා ඒ භාවනාවට රුචි වෙන්නේ ළඟදී චෛත්‍ය ලක්ෂණයක් කරනවා. මෙන්න මෙවැනි වාතාවරණයක නිවන ආනාපානය සම්වචනාංශේ මේ මේ අසුභම හිතේ ජීවන කරනවා. ආනාපානෙ ගුණ විශේෂයි. ආනාපාන සුභා සමාධි වික්‍රේ භාවිතෝ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධර්මේ අන්තර්ඝාපේති උපසංඥාන මහණෙනි මේ වගේ විකෘති භාවනාවක් එක බලනකොට විකෘති කියන්නේ පූර්ණ විකෘති නෙවෙයි විකෘති වෙන්නේ ඉතින් භාවනාවක් එක බලනකොට ආනාපානසති භාවනාව සන්තෝචේව පනීතෝ ඊටාම සාන්තිදායකයි ඊටාම ප්‍රණීතයි අසේචන කෝච කිසි මොනක්වත් ඕන ප්‍රතිමහ වෙන හොස්පයි බලන්න තියෙන්නේ සුකෝච විහාරෝච කරන කරන හැම වෙලාවම සුඛ වෙන්නේ කරනවා උපන්න පන්නේ පාපකේ අක්ෂලි ධම්මේ අන්තර්ධාපේ කියන උපදන්නේ ඉපේ වයිතේ වංචනික හෝ පාර වෙන යම් පාපක අකුසල ධර්ම තියෙනවා නම් ගිම්මානේකේ වහින කලාතුක වහින වැසක අවිශිලා කියන දුවිලි සේරම පොළොට පාත් කරනවා වගේ ඉතේ කෙලස් නැති කියලා දානවා එනිසා ආශ්‍රව භාවනාව වගේ දේවල් යම් කෙනෙක් ගුරුවරගෙන් අහන්න නැතුව එහෙම නැත්නම් කාරණේ තේරුම් ගන්න නැතුව කරන්න ගියාට දැන් හැමදාම සරතෝ භද්‍ර වෙන්නේ සියල්ලියක් හොඳ වෙන්නේ නරක වෙන්නේ ඉඳ කියනවා ඒක නිසා මේ මාත්‍රාව දැනගෙන ගන්න ඕනේ ඒක ප්‍රයෝජනේ කරලා පාවිච්චි කරන්න ඕනේ මොකටද සබාරණ පාවිච්චි කරන්නේ කාම ආශාව ශරීර ආශාව වැඩෙනවා නම් ඒ වෙලාවට ඒ කාම ආශාව ආනාපානසති භාවනාවට අතිරික්ත වශයෙන් කාමයේ විඳිනවල බාධා කරනවා නම් ඒ වෙලාවට පසු භාවනාවට ලක් කරලා ඒ කාම පරිලාහ කාමෙන් දෙත්තර ගැතියන් කරනවා එතෙන් තමයි ශාරීරිය ගැන විශේෂයෙන්ම එලිපැති වාසය කරන කුමර සප කුමරි සප අනුව හැදිච්ච කෙනාට භාවනා කරගන්න බැරි නම් අසුභ භාවනා කරන්න. ඒ නිසා සාමාන්‍ය ජන විඥානය දිහා බැලුවොත් අවුරුදු 10 ඉඳලා 40 දක්වා වයසේදී අසුභ භාවනා කරන ප්‍රසාරය. 40 පැන්නට පස්සේ තමයි කෙනෙකුට මේ තමන් ගත කරන ජීවිතේ ලැබිච්ච අත්දැකීම් ටික අනුව මේක සුභ වශයෙන්ම බලනකට වැඩිය අසුබ දර්ශනයත් හොඳයි. අසුබ අසුබ බලන්න ඕන කියන හැඟීමක් එන්නේ අතේ පැන්නට පස්සේ තමයි. හැබැයි හැට පැන්නට පස්සේ ඔක්කොම අසුබ භාවනා කරනවා. ඒකෙන් කරන්න දෙයක් නැහැ අරණී දැනති මේ අත්‍යමස්මින් කායේ කේදාලෝ මත හොඳ දෙත සමාධි වෙනවා කියලා කියනවා. එතකොට බැලුවට රූප පේන්නේ නැහැ, කනට ශබ්ද ඇහෙන්නේ නැහැ, වම කියලා යනකොට දකුණ කියෙන්නේ, කල්කටා බලනකොට බොම්බාය වෙන්නේ. එතකොට අනුමාන කරනකොට මම මේ කියන්න ගන්නේ එහෙම කරන එකක් නෙවෙයි. ඒක ප්‍රයෝජනෙ අවකලක් කරා. සර්වචනක සඳහන් කරනවා අපේ ජීවිතය අවුරුදු 100 නම් ඒක දශක 10කට කඩලා මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය ඥානදාසකය වනස්පති හාන පබ්බාර දණ්ඩපරායන සයන මොමෝ කියන ඒකේ පළවෙනි අවුරුදු 10ට උඩ බැල්ලෙන් කඩ කරා එන්න මන්ද ගන්න කියලා බොහෝ පොඩි අත දරුවෝ දෙවෙනි දවසේ ක්‍රීඩා දවසේ කවුරුත් අපේ සෙල්ලමට තමයි ගන්නේ. තුන්වෙනි දවසේ වර්ණ දවසේ හැම කෙනාම හැඩ වැඩ වෙන්න කැමති, ෂෝක් කරන්න කැමති, ලස්සන වෙන කල්පනා කරනවා. ඊට පස්සේ තමයි කලවයිසයි විවාහ වෙලා අවුරුදු 40 වුණාට පස්සේ තමයි වැඩි හිටිකම කියන එක උපදින්නේ. අපි මානසික අත්මය සහ අපේ පෞරුෂත්වය හැදෙන්නේ ඊට පස්සේ තමයි. ඒකට කියන ඥාන දසකේ කියලා. ඊට පස්සේ ඒකේ නා සමාජයක, ගෙදරක, පැනක, සභාවක නායකත්වයක් කරගන්න පුළුවන්. ඒ නායකත්වය සාමාන්‍යයෙන් ඇවිල්ලා හැම කෙනාටම ඉතිරි පැතිරියන නායකත්වය වෙනවා. ඊට පස්සේ ඥාන දසකේට වැඩි. ඒ වගේම දෙන්න පිළිහින්න පටන් ගන්නවා ඉඳලා. අන්න ඒ වෙනකොට ඒ දක්වා අධ්‍යක්ෂ ලබන නැති කෙනෙකුට ආසව භාවනාව හරිය කෘතිමත්. ඇයි මෙච්චර මේ ලස්සන ජීවිතේ නරක පැත්ත බලන්නේ කියලා. නමුත් ඒක පහුවෙලා අවුරුදු 20ක් විතර ගියාට පස්සේ හොඳටෝ මේක ජරා දිරාවට යනකොට අසුභ භාවනා ප්‍රිය කරන්නේ ජීවිතය ඇතුළත පරාජිත ලකුණු නිසා වෙන්නේ ඉතියි. එනිසා අසුභ භාවනා කියන්නේ පරෝජනේ කලකල වැඩ ගන්න. මොකක්ද පරෝජනේ? ක්‍රීඩා දශකයේ ගියයි කවන්නේ, වර්ණ දශකයේ ගියයි කවන්නේ, ඥාන දශකයේ ගියයි කවන්නේ, ආනාපාන සති භාවනා කරගෙන යනවා කියලා හිතුවොත් සතිය පිළිටවන්න උත්සාහ කළොත් අන්නේ සතිය පිළිටවන්නේනට අධික කාමයේ මතුනොත් ශරීර ආසාව මතුනොත් අන්නේ ඒ වෙලාවට අසුභානා පාවිච්චි කරන්න ඕනේ ඒ කාම ආසාව අයින් කරගන්න. එහෙම එහෙම උනාට වගේ ප්‍රායෝගික වශයෙන් පාවිච්චි කරන්න කියලා කිව්වට කොහොම ගැඹුරක් තියෙනවා. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කන්නේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අපි දැන් තියෙන වර්තමානයේ තියෙන හොඳම වර්ගයේ කාරකම් ගත්තොත් මේ ගිය පාර අවුරුදු මොඩල් එකට වැඩි මේ පාර අවුරුදු මොඩල් එක ඒරොඩයිනමික්ස් හදලා බාහිර පිටු හදලා ඇතුලේ සපපාසකම් හදලා සස්පෙන්ෂන් හදලා ඉන්ධන පාවිච්චි අඩු කරලා නානා ප්‍රවිධිත හදලා ඒක ෂෝකේස් එකේ තියෙනකොට සම්පූර්ණ සමස්තයක් වශයෙන් කාරක කියන වාහනික සමස්තයක් වශයෙන් සියල්ලම සලකබල්ල කියන්නේ පෙනුමයි ඔක්කොම. ඒ කියන්නේ දකින්නකොට ඕන කෙනෙකුට ගන්න විතර. ආසාවක් නමුත් ඒ ස්වාමීනාචි කියනවා එච්චර ලස්සන කාර්යයක් කරගෙන සම්පූර්ණ කැලියට ගලවන්න එක කැලලක නෑ සෞන්දර්ය භාවය. පුදුමාකාර මුකුත් දෙයක් නෑ. නැත්නම් මජා. අත ගෑවොත් නාන්න වෙනවා. පොඩි කුණ ඉව මෙන්න ගෑල්ලක් ඕන කරලා දෙල්ලම් කරලා ඕන කරලා ඉන්නේ ලන්න ගෑල්ලක් නැහැ. ඔක්කොම හේට් කරුවට පස්සේ ෂෝකේස් එක ගන්න පස්සේ අම්මා බලලා ගියත් වින්ඩෝ shopping කරුවත් ඇති. ඉන්නේ රටානේ කයිදී. මේ කයේ තියෙන ඔක්කොම ලස්සන අපි රූප සුන්දරිකාවක් වෙන බුලා රූප සුන්දරියක් වෙන මොකක් හරි නැත්නම් හැම ගලවන්න පුළුවන් වැඩි කරන්න. ඔය පිට ලෙල්ලේ තමයි ඔක්කොම පේන්න තියෙන්නේ. යම් කිසි කෙනෙකුගේ විඤ්ඤාණය සතිය වැඩෙනවා නම් මේ පිට හැම විනිවිදින්ද ඒ හැම මිලි මයික්‍රෝන් ගානයි තියෙන පිට තියෙන මේ වැක්සියර් එක. මේ පිටම තියෙන තට්ටු පිට තට්ටුගේ වැහිලා තියෙන්නේ. ඒ විවසට අපට බේරෙන්න ඕන නැහැ අර කොට ගන්නවා වගේ. ඕක ගලවලා බලන්න පුළුවන් නම් ඒක ගන්න දෙයක් නැහැ. ඒ බයොක්ටොන් ඒක වැව්වට පස්සේ සම්පූර්ණ මේක සෞන්දර්යයට කවි කියන්න සම්සද්දාස ඇති කරන්න කිලිපෝරණ දෙයක් ඇති කරනවා. ඒක නිසා සර්වඥාක අපට උගන්වනවා මේ පෙන්වන්න හදන පිටපොත්තයි ඔක group එකක් ඇතුලේ තියෙන එකයි දෙක පොඩ්ඩක් සම්බන්ධ කරලා බලන්න. එහෙනම් මානසික නැති කට්ටිය. කුමල් කුමරි හතන් හැදිච්ච කට්ටිය. ශරීරයට සහ ජීවිතයට ප්‍රිය කරන කෙනාට මේක මහා පිළිකුලක්. මහා නාස්තික වැඩක්. නමුත් ප්‍රිය කරන්නේ නැති වුණත් ඇතුලේ තියෙන එක නම් එකයි. කච්චිනා නගරම් කත්තා මන්සලෝයිත ලේපිතා මේ ඇටෝලින් නගරේ හදලා මස් වලින් එක පුරවලා නහර වලින් ගැට ගහලා තේතහම කිව්වහලා මේ පෙන්නුවාට පස්සේ මනපන්දිනී ගතක් තිබුණාට කැලේ වලට වෙන්නේ වලට සම්පූර්ණ වෙනසක් තියෙනවා ඒක නිසා බටහිර කෙනෙක් මේ කෙනෙක් කියනකොට කියන්නේ මේ කැලේ වෙන් කරලා බලන ගතියක් ඒ සියලු කැලේ සමස්තයක් වශයෙන් දාපුවා කෑලි වල සංකතුවට වෙන්නේ මොකද්ද ඒකත් එකතු වෙනවා එකතු වෙච්ච ගමන්. ඉතින් පුද්ගලික කෑලි වල තියෙන වටිනාකම එකට එකතු වුණාට පස්සේ පුද්ගලික කෑලි වල තියෙන සමස්තයට වැඩිය අමතර මොකද්ද ලාවන්‍ය ගතියක්. අමතර මොකද්ද සෞන්දර්යයක් කියන්නේ. මෙන්න මේ සෞන්දර්යයේ හිතින් දානකක්. ඒක ඇයි හේතු කරපුවාම එකක්. හේතු කරලා gediye විදිහේ අල්ලවට එන එක කිචින් හොයාගත්ත කිචින් ආරෝපණය කරපු සංඥාවක් තියෙනවා. ඒ නිසා ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් බලනකොට තියෙන සංඥාවයි තව ස්ත්‍රියක් ඒ ස්ත්‍රියව දිහා බලනකොට තියෙන සංඥාවක් කොහොමද වෙනස්? ඒක හොඳටම අපිට ඉන්න තමයි. ඉස්සර එක පුරුෂයාට බහුභාගයේ සේවනයේදී ස්ත්‍රී හතරපත් වෙනවා. පුරුෂයාට ඉත්‍ත්‍යාව ඉතාම මනබන්ධනය රස කවණ එකක් වුණාට ඒ ස්ත්‍රී නතර එකිනෙකා පේන හැටි කියන්නේ. පත්නී කියන පාවිච්චි කරන්නේ සකපගෙන එකම කතිවර කතිවරයාට අයිති ගෑනු කියන්නේ සකපනී එක සිංහලෙන් කියන්නේ හැපින්න කියලා. එක ගෑනට අයිති ගෑනු දෙන්න එකිනෙකා පේන්නේ හැපින්නක් වගේ පුරුෂයාට පේන්නේ දිව්‍යාංගනාවක් වගේ. අර කැලේට ඔක්කොම එකතු කරලා වෙන් කරලා වන්නකොට දෙන්නක් වෙන්නේ එක විදියට. කැලේ එකතුලා ගෙඩිය හැදුවට පස්සේ මේ එකතු වෙන කැලේට තමයි සුභී කියලා කියන්නේ. කැලේ වල කැඩුවට පස්සේ අසුභී කරනවා. මේක මේ විදියට බෙදා බැලීම කියන්නේ විභජ්‍යවාදී කියලා. කපා කපා ගැනීම ඒක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. ඒ බුද්ධ ආගම වගේ දෙයක් ලෝකෙට එන්නේ ඉස්සරලා යම් කිසි කෙනෙක් අත තිබ්බනම් මනුෂ්‍ය ඇඟකට කටන්නේ කර දෙයන අතර යුද්ධ වෙනවා. එසා කිසිම වෛද්‍ය ශාස්ත්‍රයක් බුදුහාමුදුරේ ඉස්සරලා ලෝකෙට දුන්නේ වෛද්‍යවරුන්ට කියලා දෙන්නේ වෙදකමක් කරලා ඒ මිනිස්සේ රටේ නමක් ඇති කරා නම් ඒක බලේ වකට තිබුණ පමණට විශාල තර්ජනයක් කළා. නිසා බමුණු කියලා කියනවා යම් කෙනෙක් පින්නපාත යනකොට වේදිකේ ඉදිරියෙන් පින්නපාත ලැබුණොත් ඒකට ලේහා සර විදිහට සලකන්නේ කියලා පින්නපාතක් හදාගන්නවා කියන්නේ. උන් බලු. උන් ඇවිල්ලා මේ අවජාතක. කිසිම අයිතිවතක් ලියන්නේ නැහැ. ඔක්කොම දුච්චලයි. බුදුජානක ඉස්ලාම ජීවිතය අඳුනගන්න. ආධික්‍ය වෛද්‍ය දත්ත කරන්නේ නැහැ. වෙදකමක් තරම් දුන්නා ඒකම ජීවිතයට ශල්‍ය දාන කරා බ්‍රේන් ඔපරේෂන් කරලා තියෙනවා මොළයේ ශල්‍ය කර්ම කරලා තියෙනවා උදේ ඉඳලා ටිකවා ඒ කියන්නේ ශිල්පයක් තිබුණා කියලා නිසා නෙවෙයි ශිල්පෙ නිඳ කරන එකයි බමුණ මතය බුදුජානකසේ තමයි මේක නඹුකාර පුස්තක වශයෙන් තියෙනවා කිසිම වෛද්‍යවරයෙක් කදාක සංඝයාට විතරක් කරන්න හරියන්නේ නැහැ පොඩිකොට දන්නවා මේ ශාස්ත්‍රය රැකුනේ බුදුහාමුදුරුවෝ නිසා. ශාස්ත්‍රයේ ගේන්නේ සංඝයා කියලා. රටේ වෛද්‍යාවේ කියන්නේ නෑ. ඒ වගේ නම් ලංකාව වගේ තැන්වල තිබුණාට පිට තැන්වල නැත්නම් සාමාන්‍ය වෙදේ එතකන් කරාගෙන සංඝයන්ෙන් සල්ලි ගන්න මොකද මේ වෛද්‍ය ශාස්ත්‍රය රැකුනේ බුදුහාමුදුරුවෝ නිසා. ඒ වාගේම අසුභ භාවනා රැකුනේ බුදුජානනාථ නිසා. හැබැයි මේ අදින් බලනකොට මහාවීර එහෙම නැත්නම් ජෛනනායකතුමාගේ මේ සමාන වැඩි තිබිලා තියෙනවා බෙදලා ගන්න ගැතියි. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න මේ අසු භාවනාව පිප්ලවීය භාවනාව. ඒක සෙල්ලක්කාර භාවනාවක්. ඒක පාවිච්චි කරන තමන්ගේ මනස පිටකොට ගිය එක නැතර ගන්නවා කියන එක ප්‍රයෝජනෙ අරගලා ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් හුඟා කොයි දින අතරුණ අසහන ඒ වගේම මේ විකෘති නිදි කාසාරයි ඒ වගේම හැබැයි කුඩකට උත්තර තියෙනවා. නමුත් ඒකට මේ ලිටේ අඳුනගෙන ඕනේ මේ බෙහෙත දෙන්න. ඒ සාපේක්ෂව ස්වාමීන් වහන්සේ කියන අසුභාන ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්. වෛද්‍යවරයෙක් ලිටේ අඳුනගෙන වෛද්‍යවරයා විසින් මෙන්න මේක කරපන් කියන්නේ නැතුව ඕවර් ද කවුන්ටර් එකන පාවිච්චි කරුවොත් නරක වෙන්නේ දෙකයි. මොකද හරියට තේරුම් ගන්න පාවිච්චි කරොත් නම් පුදුමාකාර ඒකේ ಗುಣ විශේෂයක් ලැබෙනවා. අර කිව්වොත් කාම පරිලාහ, කාම දාහය අඩු කරන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒ නිසා තමන්ගේම ශරීරයේ පිටක තියෙන කීසාලෝමා අකාදන්තා තචෝ කියන්නේ බැලුව ගන්නකොට පිටතම තියෙන කොටස් පහ. අපි කෙනෙක් කියලා දකින්නකොට පේන්නේ ওই ටික තමයි. චේස්තෝ නියදත් සම්. ඒකෙන් බැහැින තමයි ඇතුළට එකතු වෙන්නේ. මේ මේ පහම අටවි කොටසක් තියෙන්නේ. ඊට පස්සේ සඳහන් වෙන 20ක් ඔක්කොම පටවි ධාතුවටයි කියන්නේ. මනසනාරෝ අට්ටි අට්ටි නිජා රක්කන් හදයයි ලකනම් පියකන් කිලෝමකක් කියලා. ඒවා අපි කියන මේ හරි ඉන්ද්‍රිය ටික. ඊට පස්සේ 12ක් කියනවා සෙම්පි වා මුත්‍ර කබ කඳුළු ආදී වශයෙන් ආපෝ කොටසට වැටෙනවා. එනිසා මේ 32 තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් පඨවි කොටස ආපෝ කොටස් පමණයි. වායෝ කොටස තේජෝ කොටස් අසුභහාරට ගැලෙන්නේ. ඒක දැනන කලින් 42ක් වෙනවා. ඒ නිසා භාවනා කරනකොට කෙනෙක් දැනගන්න ඕනේ අසීමිත කාය ආසාවක්, අසීමිත ජීවිත ආසාවක් ඇති වෙනවා නම් අසුභහාරණ තමයි අපිට ඒක ගලවන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද මේ අසුත් භාවනා සර්වචනාංශේ අනුමත කරන්නේ අන්න අනිච්ච භාවනාව සහ අනත්ත් භාවනාව පිළිබඳ හඳුන්වා දෙන්න පස්සේ මේ කෙස් ලොම් නියගත් ආදී කියන මේ හැම දෙයක් මේ ශරීර උෂ්ණතියදී පණතියදී කුතුහ විදියට ඉතින් අලුත් වෙන ගැටයක් තියෙනවා ඒකත් අනිත්‍ය තමයි නමුත් gediya පිටින් වන තියෙනවා මම ඉන්නවා කය තියෙනවා කියලා හිතීම තියෙනවා. නමුත් වෙන් කරපු ගමන් තවත් තුනෙන් කුණුලා යනවා. එකකටවත් අත්‍යවශ්‍ය බොහොම සීලෙන් කුණුලා යනවා. ඒක මිනිකුණක් දිහා බලනකොට ඒකාහ මතන් දිය මතන් දිය මතන් විනීලකන් උපබ්බකක් කියලා එක දවසක් ගිය මිනිහ දවස් දෙකක් ගිය මිනිහ තුන්වෙනි දවසේ ගිය මිනිහ ඉදිමිච්ච මිනිහ සරවගලවන මිනිහ කියලා මේ එකකටවත් දිගට ඉන්න බෑ. ඊයේ ශරීර උෂ්ණ නැතුව. එතකොට ඒක බොහෝම සීක්‍රෙන් අනිත්‍යයට යනයි වගේ අසුබිට යනවා. පිළිකුලයි. නමුත් ඒක දැනගෙන බැලුවොත් කිස්මම් නියගත් ආදී හැම එකකම ඒක හරහා භාවනා ක්‍රම තුනක් දිනු කරන්නේ. කිමියාවේ කරනකොට ඒක මොන සත්කාර කරන කතා කරන්න වෙනවා නියෝජිතයක් වශයෙන්. චෙස් කියන කොටස ගත්තොත් අපිට ඒක කියන පටහිය තියෙන නිසා, තදලා තියෙන නිසා අපේ ධාතු මනස්කාරය වශයෙන් මොකේද මේ සත්‍යපට්ඨානයේ තියෙන ධාතු මනස්කාර කොටස දාන්න පුළුවන්. එනන්ත වර්ණ වශයෙන් එකට නිල් වර්ණ කියලා කියන්නේ. ඒ නිසා නිල කසිනේට අ ගෙම්ම ගන්න පුළුවන් වර්ණයක් විදිහට නීල වශයෙන් වර්ණ කෂණ කර ගන්නත් පුළුවන්. තුන්වෙනි වශයෙන් අසුභ වර්ණ පිළිකුල වශයෙන් ගන්න පුළුවන්. කෙස් අපිට කෙස කල්යාණයක් විදිහට අපි දකිනවා ජනපද කල්යාණය. නමුත් මොන සුප්පකේ කිව්වොත් ඒ සුප්පකේ වලින් කිව්වොත් කල්යාණය හොඳයි ජනපද කල්යාණි පොඩි කියනවා. ගෙදර පත්තලිය කිව්වොත් එන්නේ ඥානි පොඩි මුට්ටිය නමනවා අනිත් පැත්තට. ඒ කෙස් තොතරයි වෙනවා. දත්තල ගැන කියනකොට ඥානන්ද සාන්නාද කියනවා අපි ඉන්නක මේ ළඟ වෙදී අවුරුදු 1439 අසකටක් වගේ අහගෙන ඉන්නවා මම තාත්තා කියන වෙලාවේ මේ ලස්සනෙන්ට මේ දත්තික පිළිවෙලට මුතුවට කියලා වගේ තියෙනවා තුනෙත් ඒක තමයි පන්තිල පන්තිම කොහොමද යදාල ඊට පස්සේ ඒක හදාගත්තට පස්සේ ඩ්‍රැකියුලා වගේ අතනින් නැතිනේ දත්නතු යන ලස්සනට තියෙනවා ඉතින් ඒක කියනකොට ඔය හත්ක තියෙන දත්තන මොනක් ගොනු වෙනවද? දත්තනව කමයි හැදෙන්නේ. මේ දත්තනව කරාට පස්සේ අපි පුළුවන් තරම් ටෙම්පරරි ෆීලිං දානවා පර්මනන්ට් ෆීලිං දානවා අන්තිමට ගිහලා ඔක කොහොමද පස්සේ ඉතින් ඩෙන්ටිස්ට් එකේ කාර්යය කටයන් ඉන්නේ වයන්ට බලාගෙන. එතකොට ඉන්ජෙක්ෂන් එකක් ගහලා කට උඩ නැගලා ගලවන ඔක ජර් කරගන්නවා. ගලවලා විදුරුට දීපට පස්සේ කවුරු හරි කිව්වොත් ඔබ ආයතනයක් කටේ ගහගන්න කියලා මොකද වෙන්නේ? මෙච්චර වෙනකන් කටේ තමයි නිබ්බේ. දොස්තර ඇවිල්ලා ඇවිල්ලා බාලා යකට කුකු දාලා මගේ ගලවල තියෙන දත්තුලක් විතරයි. මම කරගන්න. ගලවල වීදි කොට තිබ්බට පස්සේ ජීවත් වෙන මට දැන් ෆිටින්ස් එකක් ගන්න තියෙනවා පුළුවන් දෝ ආයතන මුදල් කියලා පොඩ්ඩ හපන්න කියන්නේ. කොච්චර කසුද කියලා. දත ගැන දත යුක්ති උච්චරයි කියලා කියන ඥානසාරය. මේක ගෙඩියට වික්කලා තියෙන තාක්කල් කිසි කෙනෙකුට නෑ ඔකේ පුදුම ගඳක් තියෙනවා. මොනෝපාල ලේත් එක්ක අර කසුබෙත් එක්ක වීජ වල තිබ්බට පස්සේ අඳුකෙන් මිසක් අල්ලන්න බෑ. දැන් දන්ත කල්යන්නේ කියනකොට ආම්මා හැමෝටම නෑ හැමතැනම නෑ ගමේ පොලේ ගන්න බෑ මේක මයිලන්නේ විතරයි දෙන්නේ කියලා පුදුමාකාරව නනවා. ඒ නිසා මේවා ඇඟට හයි වෙලා ශරීර උෂ්ණත්වයක එක තියෙනකොට අපිට ලොකු ආරම්භයක් ලොකු අලංකාරයක් ලොකු දෙයක් නමුත් පොඩ්ඩක් එහාට කරගුවම පුදුම සීගර කුණු විල්ලකට ලක් කරනවා ඒ නිසා ඒ විදිහට බැලුවොත් කෙනෙකුට අපි මේ ශරීරය ගැන හිතලා මාන්නේ ඇති කරගන්න. ඒ කේමාවගේ එහෙම නැත්නම් බුද්ධ ජනනාංශේ බලන්නත් යන්නේ මොකද බුදුහාමුදුරුවෝ අසුභාන ගැන කතා කරනවා. ඒක නිසා භාවනා පරිච්ඡේදයකට නැත්නම් භාවනා පොරකට තරුණයෙක් කර්මයේ කාවත් පුදුමයි. මොකද ඒගොල්ලන්ට පේන්නේ තියෙන්නේ ජීවිතේ సౌందර්යය පැත්ත, සාධනීය පැත්ත, නිර්මාණය කරන පැත්ත, ප්‍රගතිය පැත්ත කතා කරන්නේ මේක අසුරුමයි කතා කරන්නේ කියලා. ඉන්නේ ඉතින් අර 60 වෙනකලා හොට බිම අන්නර පස්සේ යන්න සඳහන් කටුලක් කියන ඕ අර පස්සල් යනවා භාවනා කරනවා. ඒක නෙවෙයි මෙතන යන්නේ කියන්නේ. ඒකට අනික් කටිට අසුර කරන්නේ නිමිත්තක් කරලා කරන්නේ. ඔන්නේ අසුර භාවනාව ඕනම වයසට කෙනෙකුට දැනගන්න පුළුවන්. කිසිම විදිහකට කෑලි වෙන් කරාට පස්සේ සමස්ත වචනාකම කෑලි නියෝජනය වෙන්නේ නැහැ. මේක ආශ්වාස ප්‍රශ්වාසයේ මූලමඳ අංග කඩනකොටම සිද්ධ වෙනවා. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ මේ ආශ්වාස මේ ප්‍රශ්වාස කියලා දෙකට කඩනකොටම මොකද්ද ඒකේ තියෙන సౌందර්යය අඩු වෙනවා. ඊට ආශ්වාස මේ මුල මේ නැක මේ අංග කියලා කරනකොට ඒකේ මොකද්ද ක්ෂයක් කේනෙන් ගතියක් තියෙනවා ක්‍ර ශක්තිය අනුලා ඊට පස්සේ මේ ඇතුලේ තියෙන පුංචි පුංචි කැලිය තියෙන ආසත් ප්‍රසාදේ බින්දු බින්දු වලට කැඩලා කැඩලා යනකොට පුංචි පුංචි කැලිය වල කැඩෙන්න කැඩෙන්න කැඩෙන්න පුද්ගලයා මේකට ආසත් ප්‍රසාද කියන නමක් පාවිච්චි කරන්න බැහැ ඒකම තමයි මේ මුළු කයේ තියෙන මේ දේශික කොටස වෙන් කරලා බලනකොට ඉතාම කුඩා කොටකට යන්න යන්න සීඝ්‍ර පරිහානිය ඉතාමත්ම ප්‍රකටයි. මොක ගෙඩිය වශයෙන් බලනකොට මේ ඉතිරියාවක් නුපුරුසේ කියලා බලනකොට අපිට පේන්නේ අවුරුදු 120ක් ආවස තියෙනවා නැරෙන්න කැමතිත් නැහැ මරන්න කැමතිත් නැහැ මැරෙනවා කියන එකක් හොඳ නැහැ. හැමදාම ඉන්නවා කියන නිත්‍ය සංඥාව සුඛ සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව වෙනවා. ඒක නිසා ජීවත් වෙද්දිම කොටස වෙන් කරලා බලන්න පටන් අරගත්තොත් මොකද හිතන උදාහත් කොටාසාරව පටලියා තේබෝතුවා ආපෝ දෙක ගන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ණ තියෙනවා. කෙස් නිල් පාට වට්ටු කසිනට ගන්නවා. ඇහි සුදු පාට සුදු කසිනට ගන්නවා. මුත්‍ර ඉලස් තේ කහ පාට ගන්නවා. ලේ රතු පාට ගන්නවා. මේ වගේ හැම එකටම පාටක් තියෙනවා. ඒක අභිභාය කරන කසින වල පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පාවිච්චි කරන්න පුළුවන්. නිසා මේ හැම එකකටම සංස්කරණයක් තියෙනවා. භාවනා කරලා යනකොට අපි දෙතිස් කොටාගෙන එකට අරගෙන භාවනා කරලා. එයාට ඒකෙත් විශේෂ ඥාන ලබන්න ඕනේ නම් කිය සාමාන්‍ය ක්‍රමයේ යන දෙතිස් කොටාස් කියන නාමික එක දිගට කියන කටපාඩම් කරනවා. ඊට පස්සේ එක එක වචනේ සඳහන් කරන ඉන්ද්‍රිය මේකයි කියන වචන අර්ථය හිතට පවා ගන්න. ඊට පස්සේ නම කියනකොට ඉන්ද්‍රිය හිතට ගන්න පුළුවන් වෙන විදිහට ඒක හොඳට පොදු කරලා මේ 32කින් වඩාන හිත් පැහැරගන්නේ කොයි කොටසද කියලා ප්‍රායෝගිකව යාපා ගන්න. ඒක භාවනා කරන්න ඉස්සෙල්ලා කියන්න බෑ කාටවත්. මම අට්ටිකය භාවනා කරන්නේ මම කෙස් භාවනා කරන්නේ කියලා කියන්න බෑ යොදලා බලන්න ඕනේ. එතකොට හිතකින් එකක් කැපිපේ. ඒක ඒ කැපිපේන්නේ කර්මානුකූලව. ඒ අනුභවසක ලක්ෂණ අනුව. ඒ නිසා ඒ කැපිලා තියෙන එක උගක් වෙලාවට ඒ උගන්නනකොට ගන්න අට්ටික කොට කර. අට්ටික කොට සැරගෙන ඒක භාවනා කරගෙන කරගෙන යනකොට කෙනෙකුට එයාට තියෙන තද ගතිය වැඩෙනවා. ඒ නිසා පාට වශයෙන් අවසුදු පාට වැඩෙනවා. එතන තියෙන පිළිකුල වැඩෙනවා. දැන් මෙතන මේ පුදුජානනාංශයේ ඉදිමනන සූත්‍රය සඳහන් කරගෙන තියෙන පිළිකුල් ගතිය. නමුත් වෙන භාවනාවකට යන්න පුළුවන්. ඒ නිසා කොට්ටාශයක් ගත්තොත් සමථ විදර්ශනා දෙකට බැඳෙනවා. දාර්ශනිකතාවයට ගියොත් විපස්සනා කරගෙන. වර්ණකසයට හෝ අසුබිට ගියොත් සමථයට වැටෙනවා. ඒක නිසා භාවනා කරලම බලන්න ඕනේ. තමන්ට අදාළ කොටසක් තියෙනවා. ඒක කරගෙන යනකොට කොහොමද තේරෙන්න පටන් ගන්න මේකේ තියෙන අසුබිට වැටෙන්නේ වර්ණෙද වැටෙන්නේ එහෙම සමථයට බලගතියක් තියෙනවා. ධාතු මනසිකාරයට වැටෙන්නේ එහෙමනම් විපස්සනාට බලගතියක් තියෙනවා. ඒ නිසා මේක සවිස්තරාත්මක භාවනා ක්‍රමය. ඒ සඳහා තමන්ගේම ශරීරය හෝ වෙන කෙනෙකුගේ ශරීරය ගන්න ඕන. මිනි කනක් එකට ගිහිල්ලා නැත්නම් දැන් කාලේට මිනි කකන දැනකට ගිහිල්ලා ඒක දිහා බලනකොට ඒක ඒක කොටස් වෙන් කරගෙන තමන්ගේ හිත ගන්න එකක් කරගෙන ටිකට භාවනා කරන්න පුළුවන්. ඒ කෙසේ නමුත් ඒ මේ මිනිහක් අරගෙන කපලා බලනකොට පුදුම විදිහේ මේ ජීවිත ආසාව, තාතුන්‍ය ආසාව, සෞන්දර්ය පිළිබඳ ආසාව දුරු නැහැ. සමහර වෙලාවට මිනිහක් කපනවා අසුභ භාවනා බලන් හිටියත් දවස් තුන හතරක් යනවා. නිදාගන්න ගියත් ඔක තමයි වෙන්නේ. ඔය මම හිටියේ බේරගෙන විශ්වවිද්‍යාලේ ඒකේ වෛද්‍ය අංශය අවුරුදු 5ක් පතරයක් ඒ ප්‍රදර්ශන පවත්වන ඒකට ගොඩාක් මිනින් කපපුව පේන්නේ මාස ගණන් කරන කරවල බිස්නස් එක ගන්න. මාස්මාල් වලවල් වල කට්ටිය කවුරක්වත් ගන්නෑ මොකද අරක ලස්සන දෙනවා කරවල විචාර වෙනවා මාස් කියනවා පීකුටි කියනවා තෙල් කියනවා අම කියනවා ඒක වුණා ස්වාමීන් පස්සේ බර ගානක් මාළු කැරේ හැබැයි ටික කාලයක් යන කනවා. ටික කාලයක් යන කනවා. ඒ වගේ මේ අසුභයෙන් ඇතිවෙන බලපෑම ටික කාලයක්. ස්ථිර වෙනසක් නැහැ. ස්ථිර වෙන කරන්නේ ආනාපාන. ඉතින් භාවනා කරන්නේ අසුභ ගන්නෙ. ආනාපාන කරගෙන යනකොට අතුරු අන්තරාවක් ආවොත් අන්නේ අන්තරාව දුරු කිරීම සඳහා මේ අසුභ භාවනා පාවිච්චි කරනවා. මේ අසුභ භාවනාවත් අර කලින් කියපෝ අනිත්‍ය తত্ত্বය, අනිත්‍ය සංඥාව අනත්ත් සංඥා දෙක හරහා ගියේ නැතුව කෙරුවොත් අත්විලමත අනුලෝකයට වැටෙන්නේ තියෙනවා. තමන්ගේ ශරීරය තමයි තියෙන ද්වේෂය නිසා විකෘතියක් වෙන්නේ තියෙනවා. ඒ නිසා අරදකේ පරිලාවට පස්සේ කෙනෙකුට ඒක සාධනීය විදිහට ආස්තික පැත්තෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට ඒ තමන්ගේ මේ අසුභාවනා කරපු කෙනෙකුට පුංචේ පොට ඉත්‍ත්‍යාවක් කෙරේ යම් ආකාරයක කාම තණ්හාවක් මෛතුනරාගයක් කාමපල්ලහක පහළ වෙච්චහම සමහර විටක ඒ ශරීරයේ තියෙන අසුභය ගැන පාවිච්චි කරලා මතක් කරලා ඒක ටිකක් යටපත් කරන්න පුළුවන් ගැටයක් තියෙනවා. මෙසේ ඉතිහාසයක් කරන්න බෑ. ඒක මේ සර්වචනස් වැඩින කාලෙම උදේදි රජුගේ දකින්නවා පින්ඩෝල බාරක් රාජිකර වස්සම තාපුන ආන්දු කෙනෙක් කියනවා. උදේම ඇතුළට බෞද්ධයෙක් වශයෙන් ප්‍රසිද්ධ නැහැ. බෞද්ධ ඉතිහාස රටාවල ඉන්නේ. මේ රජුගාන කල්පනා වෙනවලු මම දැන් රජකම් කරනවා මට රජ සැප තියෙනවා මගේ අන්තපුරේ විශාල ස්ථීතෝජක් තියෙනවා ඒ ස්ථීතෝජ දෙනා මට පාඩ පරිචාරකාවන් විදිහට මම පාවිච්චි කරනවා. ඒ වල මට තාම කාමෙලිය. ඉතින් දකින්නකොට කාම ආසාව ඇති වෙනවා. ඉතින් ඒක මේ බත්තර යවවන වයසේ ඉන්න ලස්සන ආන්දෝ කෙනෙක්. කොහොමද මේ ලස්සනට කැලේලා ඉන්නේ? කිසියම්යි තුන සේවනයක් නැත්නම් අපිට දකින්නවා. අතුරට ඉතාලකට. ඊට පස්සේ රජුරෝ මෙහා ආමුරෝ ළඟට ප්‍රයෝගයෙන් ලං කරලා කිට්ට වෙලා ගිලන් කරලා ගන්න තියලා ආශිර්ය වගේ යාලු කරනවා. යාලු කරනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ කැලේ නෝම සන්තෝෂයෙන් ඉන්නේ ඔබ නැත්නම් අපි. දැන් ඔය වයසේ වෙනකොට කලවය සාදුවම ඉන්නේ ලිංගික ඇකින් පහළ වෙන්නේ කියලා. ඒ ඒ කර්මට යාලු කරනවා. ඊළඟට හඳුරු කියනවා මේ මහරජා අපිට එහෙම පහළ වෙනවා. පහළ වෙච්චාම සමන් කටිය බාල කෙනෙක් නම් අපි නංගි කියලා හිතනවා. සම වයස් නම් සහෝදරියක් කියලා හිතනවා. වැඩිමහල් නම් දැන් ගන්න අම්මා කියලා හිතනවා. මොකක් පුංචි ලඩුවක් කියලා හිතනවා. ඉතින් මේ නෑදෑයන් වෙනකොට අර තද බල කාමයේ අඩු වෙනවා. අදිර කටවණක් උදලා ඉනායලා කියනවා පොඩි ආම්දුරෝ මේ මාත්‍රකාව ගන්නෙ නෑ. මේ කාමය ආපුවම අම්මව ප්‍රශ්නයක් නැහැ කියන්නේ. තමන්ගේ දරුවම ප්‍රශ්නයක් නැහැ. මේ රටවල ඉන්නවා හොඳට උපදින්නයි. ඒක නසානනාකට මගේ ප්‍රශ්න තරකට වැඩි උපන්සෝ ගන්නයි. වංශ කරගෙන යන බ්‍රහ්මචර්ය කරගෙන යන්න. ඒක නිසා මම ප්‍රශ්න කරගෙන පොළු නරක කරන්න දෙපා. එතකොට මේ ආංශා දෙන රාජ්‍ය ලෝක නැති උනාට සන්තෝෂුනේ නැහැ. කියලා කියනවා මහරජා ඒ කුංචි අන්තරේ කාමයක්. එනකොටම අල්ලගත්තොත් අපිට ඒක නොමග යවන්න අපි මේ වගේ උපකරණ කරනවා සහෝදරයෙක් කියලා හිතනවා දුවක් කියලා හිතනවා අම්මා කියලා හිතනවා නැත්නම් කියලා හිතනවා. මොකද සමාජීය වැඩි ලොකු ඔබතුමා කියන එකේ කාමයේ අසුභ භාවනා කරනවා. මොකක්ද සයන්ස අසුභ භාවනා කියන්නේ? අසුභ භාවනා කියන්නේ ශරීරයේ තියෙන කොටස්. මේ කෙස් මම නේද? මලින් කියන්නේ හබලා නැත්නම් තමන්ගේ ශරීරයේ තියෙන වගේ හදලා ශරීරාන කර්මඥාන දෙකක් පාවිච්චි කරනවා. එතකොට අපිට ප්‍රශ්න විසඳෙනවා. එතකොට අර අජිරෝ කියනවා කොහන්සේට ඒක හරියම හොඳයි. නමුත් කොහන්සේ දන්නේ නැහැ මම මිනිහෙක් එක්කක් කාමේ රාගම ඇසෙන්නේ කියලා. සුමුඛතර කියලා දාලා පිච්ච රූපත් එක්ක සමනය කරන විශ්ිනවා. તો කාමේ ආවර්තය අඳුරන්නේ අසුභයක් නැහැ. නිසා උන්වහන්සේ මාසුරාවට බොහොම දුරුලයි. අලුත් පරිවිච්ච කෙනෙක් වෙන්න කියන්නේ මම ඉවරුවා කියලා තරහ වෙන්න එපා කියනවා වගේ ඒ ප්‍රතිආමන උත්තරේ පිළිබඳ අසත් ප්‍රකාශ කරනවා. ඒකවල කොට යනවා දෙනවා බුදුහාමුදුරුවෝ මේ ආන්දරන් රජුරවන්න මගේ පිටර සාදාත්මක වෙන්නේ නැහැ කියලා. එතකොට කොට යනවා වෙනවා මම මේ කිව්වේ දෙවෙනි ක්‍රමේ සාමාන්‍ය මට්ටමේ කාමයක් ආවම අපිට පුළුවන් මේ වගේ ආශිර්වාද භාවනා වෙන්න කියලා ගන්න. එහෙම නැත්තම් නිතරම තමයි කාමන බව දන්නවනම් යන්නේ දැන් කාමයේ මෙතනකට වගේ යන්නේ වෙනවා නම් එළම සිටි සිහිය තියෙනවා නම් මම කාමචරිතයක් මට මේ වගේ මේ වගේ දර්ශන දකිනකොටම කාමයේ හිස් වෙනවා කියලා සූදානම් හරිද තියෙනවා නම් එළම සිටි සිහිය තියෙනවා නම් එයාට පුළුවන් එන්න කොත්තම කාමයන් කරගන්න අසකරන්න. අප්‍රමාදී. නැතිනම් මෙන්න ඒක නම් මම ආරණයි. එතකොට යාම්පු කියලා. පුංචිම කාමයක් කරනවා නම් ඇදටම දාලා පුළුවන් වෙනවා. නැදපත් මේ කාමයක් කරනවා නම් මේ අසුභ භාවනා හරහා කරන්න ඕන. ඒකට තමයි හිතෙන්ම කාම චර්චා කරනවා. දැන් යන්නේ කාමකට කියලා දන්නවනම් ඊන තමයි තරහ වෙන මට්ටමටපත් වෙන නීච තුච්ච සත්‍යකටපත් වෙනවා දන්නවනම් ඉන්ද්‍රිය භාවනාවේදී නැත්නම් ඉදරන් සමන ගමනය කිරීමෙන් කියලා ගන්න පුළුවන් සදා එලෙබසිටි ගැතියි සූදානම් ශරීරයේදී ඒකට රජු රෝගිනා ඒක නම් පොඩි අරමුණක් මට සාක්ෂි වෙන්න පුළුවන් යම් හේකින් මම හදිස්සිය සූදානමකින් තොරව මගේ අන්තපුරයට ගියොත් මට රාජනීලා වෙන්න අපවෙන්න වෙන්නේ. ඔබ ඉස්ති අන්තපුරයේ ගියෝ මායන් වලට අහු වෙලා මම තත්ත්වයක පැවැත් පැටලෙන්නේ කියලා කරනොත් මම දන්නවනේ යන්නේ අන්තපුරයට කියලා මම වෙන ආරෝපියන කොඩි දාගෙන පාවඩ දාගෙන පටතිරාගෙන ගියොත් මම රාජනීලා වෙන්න කියලා රාජනීලා වෙන්න පුළුවන් මොකද මම දන්නවා යන්නේ අසවල් පැත්තට. ඒ නිසා අසුභ භාවනාවේදී අපි මේ මතුවෙන කාමයෙන් කටයුතු කරනකොට අපි දැනගන්න මේක කටයුතු කරන්නේ මධ්‍යස්ථ ප්‍රමාණය වල විතරයි. උග්‍ර කාමයක් වෙනවා නම් අපි කරන ආනාපානිය සතිය එලෙපසිලි සිහිය තමයි කරන්නේ. ඒ දෙකට මේ අසුභ වගේම අර කලින් සාකච්ඡා කරපු අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාවෙන් පන්නරේ තියෙනවා නම් ඒක නහට මතුවෙන කාම හැඟීම පවා ඇතිව නැති වෙන එක. ඇති වෙන වෙලාවේ දැකගත්ත නැත්නම් තමන්ගේ தත්ත්වයට ගැලපෙන්නේ නැති දේවල් කරලා අන් මෙතෙක් කරගෙන ආපු සම්පූර්ණ චරිත විනාශය නඩ වෙන්න පුළුවන් කියන්නේ ඉන්නකොටම ළඟට පුළුවන්. එතනම අනාත්ම සංඥාව කියන කෙනාට මේ කාමයේ තියෙන උඹේ සුභසිද්ධිය නෙවෙයි උඹලව යාතිය බෝ කරන්න විතරයි. උඹලව සංකාර ගෙනියන්නයි ඔය ආත්ම පාත්‍යක් ඔබට දීලා තියෙන්නේ. ආත්මය ඇඳගන්න යන්නේ කියන්නේ තමන්ගේ සුවසිද්ධියට නෙමෙයි ආත්ම හේව කියන කිසිම කෙනෙකුට ස්වార్థයකට කතා කරන්න ලබන්නේ ස්වార్థය සිද්ධ වෙන්නේ නැහැ ඒක සුවසිද්ධිය විචාර කරන්නේ නැහැ ආත්මය වැඩ කරන්නේ අපි කරත් එකලගත්ත ගොනෙක් වගේ බරක් ගන්නවා. මොකන්ද බරක් ගන්නවා කියන්නේ ජාති හොකනවා සංසාර ගෙනියනවා. මේ ලෝකේ පවත්තන්න උත්සාහ කරනවා. ඒක පිළිබඳව දැකපොස්තයක් තියෙනවා නම් කෙනෙකුට මේ ආත්මය කියන කෝට් එකක් දාගන්න මොකටද? කාමී න්‍යාය පත්‍රයකට දාගන්නේ. ධර්මකට කාර්යද නම්බෝ කියලා බැලුවොත් තණ්හාටයි මාන්නටයි යුක්තියටයි. අන්න ඒකේ මේ ආත්ම දෘෂ්ටි කඩාගෙන මේ අපිට මායя දාන්නේ අපි ලෝභ ගන්නයි. දාගත්තට පස්සේ ඇද්දපන් වයිරෝ බරවාගේ කියන පිටිපස්සෙන් ඇහි පානෝ කිය අපි කාඩම්බරේ කාමරේ තරක් කරගන්නවා. මේ විදිහට කඩාවත් කියනකොට නම් අසුබ සංඥාවක් ඒකට දාගන්න පුළුවන්. දැන් මට පස්සේ තේරෙනවා. මේ මොකද රෝගෙම කොහෙද යන්නේ කියලා. විශේෂයෙන් මේ වගේ රටක යන තාක්ෂණ බලනකොට මේගොල්ලෝ පෙන්නන්න හදන ඔය ජීවනෝ මනින උපමාන සේරම කිසිම වාක්‍යයක් ආධ්‍යාත්මික අත්‍යා අඩු ගන්න බයලයි කියලා නෑ සදාචාරාත්මක උකීමක් කරන්නේ ඉතින් මේ දෙක අතර පරස්පර වෙනසක් තියෙනවා කාමී පැත්තට යන්නේ නැත්නම් සදාචාරාත්මක උකීම අඩු වෙනවා සදාචාරාත්මක උකීමට යන්නේ නැත්නම් කාමයේ දුර්ලභමක් වෙනවා. ඒක නිසා අද ඒ නිකිත පරිණතයක් කරලා ඉන්න තරුණ කොටස් දිහා බලනකොට යැත්තල මුතුමාකාර වේශක් තියෙනවා. මරණ ළඟ එමකට හුලවල. තමන් එක සමෝයයක් ඇත්තේ කියනක කාමයක්. කොහොම හරි මේ නూరు නూరుතු රහස පිළිගන්න කීක ආදරයයි කියලා. ඒ නూరు නూరుතු රහස ඉන්නකම පුදුමාකාරයක් තියෙනවා. ඒනම් ගියාම අම්මලා තාත්තලා දුක්වන් තෝරන කතා කරනවා. ඒව කතා කරගන්නවා. ඒකට අම්මලා තාත්තලා කලවද බැනලා. ඒගොල්ලෝ කතා කරනවා නම් ඉතින් අර කල්පවයසේ ඉන්න කට්ටියට බේර ගන්න බැරි ප්‍රශ්නයක්. ඒ අනිත් කන්ද ඇත්තටම අසල් බහනාවද කියලා. මේකට උත්තර නෙවෙයි දෙන්නේ නැහැ. එළඹ සිට ජීවිතයක් ගත කරන්න පුළුවන්. සතිය වල කියනවා යම් හේකින් අසුභාන කරගන්න බැරි කොටසක් ඒ සතිය අප්‍රමාදේ කරගන්න බැහැ. ඒ නමුත් මේ වඩනකට අසුභ භාවනාවක් තියෙනවා නම් අමානෝකදී පොරදෙන්න. කාමෙන් ආසුරුණාට පස්සේ අසුභ භාවනාවට එතකොට තමයි. එනිසා හැම කෙනෙක් මේක පිළිබඳව හැඟීමක් කියන්න ඕනේ. නමුත් කොතනදී මේක පාවිච්චි කරන්න ඕන කියන එක හරියට දන්නේ නැති වුණොත් නැතිවත් මාත්‍රිකලකට අනුගමනය කරනවා. ඒ නිසා ඒ පොරොන්දුනේ කරලා පාවිච්චි කරන්න මේ දස සංඥා සූත්‍රයේ බුදුදහමසේ මේ පෙන්වන්න හදන අනිච්ච සංඥාට පස්සේ අනත් සංඥා ඊට පස්සේ අසුභ භාවනාව අසුභ සංඥාව කියන කරන්නේ ඊට පස්සේ බුදුදහමසේ ආධිනව සංකල්ප වෙනවා මේ ශාරීරියේ ඇති වෙන අනන්ත ප්‍රමාණ ලෙඩ රෝග කරලා මේ ශාරීරිකය අපි අර අර සුභයක දාලා නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් කරගෙන පරිහරණය කරා. සර්වඥාන්සේ අභියෝග කරන එකම චිත්තක්ෂණයක් කරා. මේ ශරීරය සෞඛ්‍ය සම්පන්න නැහැ. මොකක් කද රෝගියෙක් නැහැ. යම් කිසි කෙනෙක් චිත්තක්ෂණයකට හරි හිතනවා නම් මම සෞඛ්‍ය සම්පන්නයි කියලා සබලචනජකේ මේ මනසේ මොඩකමේ කාරණා තමයි අපි හිතන්නේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ දෙන නැති සාකුවත් ශරීරයක් නැහැ. සර්වකන් වහන්සේට පුදු උනාට පස්සේ ලෙඩ 12ක් ආවා. අපිට හිතන්නත් ගල්ගච්චය වගේ මෙච්චර බුදු වෙලා බුදුහාමුදුරන් අතිල තිබුණා කියලා. ඒක ඔක්කොම ඉතිහාස කතා. එකක්වත් වසන් ගන්න දෙයක් නැහැ. ඒක නිසා සර්වඥාන්සේ මේ ශාරීරියේ තියෙන අසුබ එක පැත්තකින් පෙන්නනවා. අනිත් පැත්තකින් දෙනාක නිතරම පෙන්නනවා. නිතරම රෝගයකින් ආබාධ චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීව රෝගෝ දන්ත රෝගෝ කාය රෝගෝ දිගටම එකම චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්න නැති තරම් ලෙඩ. ඒක අපිට පේන්නේ ස්පෙෂාලිස්ට් විතරයි. වයසක කෙනෙක් බලනකොට විතරයි හිතෙන්නේ ලෙඩයි කියලා තමයි මේක ලෙඩ නැති. බොහෝම සෞඛ්‍ය සම්බන්ධ හැදිලා තියෙනවා බොඩි බිල්ඩින් කරනවා, රූපලාවන්‍ය කරනවා, මව පානවා, ප්ලාස්ටික් සර්ජරි කරනවා. මේක අංග සම්පූර්ණ බව සර්වචන සඳහන් කරලා තියෙන මේක ඇතුළට අසුචි පුරවලා පිටින් පිටාර කරපු නැටි කලයක් වගේ. ඉතින් සංඥා වඩපු කෙනෙකුට අනිච්ච සංඥා අනත් සංඥා අසුබ සංඥා වඩපු කෙනෙකුට ආදීනව සංඥාව පහළ වෙනවා ඒ කියනවා මේක හරියට ව්‍යාකර දේනුවක් මුරුමුරු ගාලා ගොරෝගොර බලනවා වගේ කොයි වෙලාවෙත් අන්න කයිදන්නේ ලෙඩ රෝග ලයිෆ් ස්ටයිල් එක තමයි. බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙ කොයි ලෙඩ එනවද දන්නේ. දැන් මේකට වරුණ ඒ මිනිස්සුන්ට තියෙන මේ ආධිනව සංඥා විශාල බිස්නස් එකක්. වෛද්‍ය ශාස්ත්‍රයේ මොනවාද රක්ෂණ තියෙනවා වෙදකම් තියෙනවා බෙහෙත් තියෙනවා පෙන්වන්න තියෙන ඔක්කොම වැඩ කරලා අක්කම සංයම කරලා තියෙන්නේ. අර උම්ම තමයි ලෙඩ ගන්න. ඒ ඒ ඒ ශිල්පේ ඉන්නවා කියනවා ලෙඩ ගන්න. ඒක කාටවත් හිතන්න බෑ. හිතන්නේ වයසට ගියාම මේවා ගැන කතාවක් නම් ඉතින් අපේ ලොකු ජයග්‍රහණයක් මොකද ඔක්කොම හම්බ වෙනවා කියලා. නමුත් අර ඒ කියන ස්වභාවික මරණයකට ලක් වෙන පුළුවන් මේ ආහාර පස්සේ උතුමාකාර සංකර්තය තියෙනවා. මේ රටවල් වල තියෙන මේ ආධිනවේ සලකන්නේ නැතුව ආනිසංස පැත්ත විතරක් බලන ආර්ථික දේවලදී. ඒ නම් මෙතන හැදෙන මෙතන ජීවත් වෙන මේ අනුසුත් ගියේ කියලා හිතෙන්නේ ආයෝ ඉන්ෂුරන්ස් එකක් ගත්තා ඊට ඔක්කොම කරයි. ඒක ගන්න ගියකට පස්සේ ආයෙත් එනවා. ඒ පක්ෂේ බාර ගන්න කෙනාම තමයි ලෙඩලා. ඉඳලා මතක් වෙනවා අර සංකල්පනාත්තියේ ඒසේකලා කියනවා රූපහසට කියන්නේ මේ රටවල් වලට ගැලපෙනවා කියලා මම හිතනවා ඊසේ මොකා වේදෙන්නියා ඊස උකුමා වේදෙන්නියා ඒකගියන්නේ හසින්නියා ඉදේ රෝග නැසෙන්නියා කියන ආවරයි ගෝවා කියන දතේ මොකා වේදෙන්නියා දත බංවා වේදෙන්නියා ඒකගියන් වසෙන්නියා දතේ රෝග නැසෙන්නියා කනේ මොකාවේසෙන්නියා කන ඇහැලා දෙපෙන්නියා ඒකගෙන නිවාසෙන්නියා කනේ රෝග නිවෙන්නියා බඩේ මොකාවේසෙන්නියා බඩපණුවා වේදෙන්නියා ඒකගෙන නිවාසෙන්නියා බඩේ රෝග නැසෙන්නියා කියන මේ වෛද්‍ය ධාතුවේ ඔකේ බේරලා ඉන්න එක තමයි අමාරු උන්නේ කොහොමද ඉතින් ගියාට පස්සේ අපිට කරන්නේ මේගොල්ලෝ උදව් කෙරුවත් අපිට ලෞකික සම්පන්න ජීවිතයක් ගත කරගන්න නැත්නම් සර්වචනාසේ ඒ සූත්‍ර වල පෙන්නලා තියෙනවා එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණය කරනවා සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතනවා නම් අන්‍යතර කිමන් කිමන් අත්ලත්ව බාහිරයි. ඒ කියන්නේ බාලකම වෙන මොකක්ද කියලා. අපි හැම කෙනෙක්ම මානසික අධහනකාරයි. අපි හැම කෙනෙක්ම කායික වශයෙන් ආධිනා වෙනවා. අපි ඒක දකින්න කැමති නෑ. ඒක රූප ලාවන්‍ය හරහා එහෙම නැත්නම් ওই විවිධාකාර ප්‍රමෝදේ මේක ආස්වාද පැත්ත විතරක් දකින්න ආධිනව නොදකින්න තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක දකින්න ක්‍රමයටයි නගර නිර්මාණ කරන්නේ. ඒක දකින්න ආර්ථිකය කොහොමදදී? ඒක දකින්න සමාජිකමය කොහොමදදී? ඒ නිසා ඒ සමාන දෙකේ ඉන්න කෙනෙකුට මේ ආධිනව බලනවා කියලා කියන්නේ නාස්තික වැඩක්. නිහින වැඩක්. ඒ මොකද සම්පූර්ණ චින්තනය කියලා තියෙන්නේ දෙවියන් වහන්සේ වඩනද මේ ශරීරයේ කිසිම දෝෂයක් නැහැ. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. තමයි එකම සෞඛ්‍ය සම්පන්න මිනිසෙක් කටියෝකේ නැහැ. ඒ නිසා යම් කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් මම මේ ඉන්නේ ලෑන්ඩ් මැන් එකක් උඩ. කොයි වෙලාවක මුපුරයි නැත්නම් ඉතුරුවන පස්සේ කතා කරලා වැඩ. ඒ නිසා මම මට මතකයි මෙල්බන් වල ඉන්නකොට ඒ මහින්ද හඳුරු මම තව හම්බුනේ තව වික්‍රියක් කරේ සාකච්ඡාවක් තිබ්බා. ඒ හම්බු හරියට මෛත්‍රී භානාව ගන්න දෙන්නේ. ඒ සම්මාස කියනවා කවුරු හරි Taman ගැන ආදීනව කල්පනා කරන්න පටන් අරගන්නේ Tamanට විශ්වසනීය වෛද්‍යවරයෙක් පවුලේ උත්තර කිව්වොත් ඔබ මොලේ මාස දෙකකින් මැරෙන විදිහේ විශාල ආගෝකයක් තියෙනවා තව මාර්ගිකව මැරෙනවා කියලා හරියටම සාහිත්‍ය කියපු දවසට තමයි ඔන්න භාවනා කරන්නේ. ඊට පස්සේ තමයි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නැකෙන්නේ. ඊට පස්සේ තමයි ව්‍යායාම කරන තැන හොයාගන්නේ. ඊට පස්සේ තමයි හුස්ම ගන්න හැටි ගන්න. එතකම් පෙන්කේනවා. හරියටම තව මාස දෙකයි කියන්නේ දැන් ඉවරයි කියපු දවසේ ඉතින් අතිශය සම වෙනවා. මෙත්ත කම්ම ව්‍යාධිනව දකින්නේ. නමුත් මේ මනුස්ස ශරීරයේ ලබා ගන්න අපි පින්කම් කරනකොට අපි කොච්චර පින්කම් කළද මනුස්ස ශරීරයේ නමුත් ලැබුණාට පස්සේ මොකද වෙලා කියන්නේ අල්පොඩි දෙට වැඩි ලස්සනයි හොඳයි කියලා තණ්හාවට ආනෙට දෘෂ්ටියට මේක ගත කරන හැටි දිහා බලනකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මරණය එහා පැත්තේ ඉඳලා මේක දිහා බලන්න මේ ඉස්සුගුලන්න තරම් වස්සපදින චිත්තක්ෂණයක් නැහැ. ලස්සන චිත්තයක් මාලා පෙන්වාට මේකේ ආස්වාද පැත්ත ආදීනාව ගැන වංචනික හිතෙන් ආදීනාව ගැන නොදකින හිතෙන් මිසක් නැත්තම් නැතිවලා. ඒ නිසා ඔය කාජු සිග්මන් ෆ්‍රොයිඩ්ගේ දෙවෙනියට අපේක්ෂණ ලැබෙලා තියෙනවා. මනුස්සයෙකුට ජීවත් වෙනකොට මට වෙන කල්පනා කරනවා කියන එක නොවිය යුක්තක් ඒක අසුභයක් ඒක කාලකන්නිකමක් ඒක මුස්කේන්තුවක් හිතන්නට කියන්නේ මොකද ඒක මේ ජීවිතේ ලක්ෂණ සැලසුම් කියලා කරන්නේ එයා කියනවා නමුත් කෙනෙකුට පුළුවන් නම් මරණය එහා පැත්තට ජීවිතේ ගැන බලන්න ආය කවදාකවත් මේ ජීවිතේට එන එකක් නැහැ ඒක ගන්න දෙයක් නැහැ අපි ඉන්නකම් මම දක්ෂයි මම ලස්සනයි මට ශරීරය තියෙනවා මම උසස් කුලයේ මට ලෙඩ නැහැ මට ආරක තියෙනවා මේක තියෙනවා කියලා මොන්නම හරි කුණු කන්දලයක් අල්ලගෙන අනුන්ට වැඩි කැටි දෙන්න උත්සාහ නමුත් මරණය එලිපත්ත දක්වා විතරයි මේ තේරෙන්නේ මරණ එලිපත්ත ගියාට ඒව වැඩි වැඩි කට්ටිය වැඩිම පාට වැඩියෙන් සල්ලි කියන කට්ටියයි එක්ක වෙන්නේ. යේසුස් වහන්සේ කියලා කියන්නේ කොහොසතෙක් දිවි ලෝකේ හැවයි කියන එක. ඉදිකට වෙලකින් ඔටුවෙක් ගන්න හදනවා කියන්නේ. යන්නම බෑ. කොහොසත් කට්ටිය ගෙලින්ම හයිවේ එකෙන් යන්නේ අපායට. ඔය ඉන්න ගම තරහ ගන්නවා. ඉන්න ගම මාන කරනවා. ඉන්න ගම මාන කරන්නේ මාන කරනවා. ඉන්න ගම දෘෂ්ටිවත්. ඉතින් ඒ නිසා යාට හිතාගන්න වෙලාවක් නැහැ මේක ආධිනාවක්. දැන් මේ කාලකන්ින්ද මේ ජීවිතයක් ගන්න නේද අත්පාවරන දර්ශනය නිසා උන් දුක් වෙනවා. උන්ද කාලකන් අපි බලපල්ලා අපිට ඔක්කොම දිනවා. මොකද්ද ප්‍රශ්නේ? පාන්නතගේ කාලලා. ඕපාන්නේ නේද මෙන්න මාන්නේ ආවට පස්සේ ලාභය ආවට පස්සේ ලක්ෂණ ආවට පස්සේ සල්ලි හම්බුනාට පස්සේ දෙන්නේ. ඒ නිසා කෙනෙක් ප්‍රසිද්ධ වෙනවා අසුබ නිසා හෝ ආධිනව සලකලා හෝ මරණයට කියලා මේ පැත්ත බැලුවොත් කුමන නැටුම් කෙරේ කවට සිනාදා. කවද ඉවර වෙන අකනක්ද? කවද ඉවර වෙන කියාපෑමක්ද? කවද ඉවර වෙන නාඩගමක්ද? කවද ඉවර වෙන දෙබිඩ රඟපෑමක්ද? මේ සර්වඥාන්ත ලෝකේදී හොඳට මොනවද තියෙන්නේ? ඒ වගේම සර්වඥාන්ත කොච්චර සමීපීකද කාටවත් මේ අදහස සමාධිය පාර වෙන්නේ කාටවත් මේ ලෝක ජීවත් වෙන ආදීනව සලකන ගැතිය ස්වභාවයෙන් පාර වෙන්නේ මේක අසුබන ගැතිය ස්වභාවයෙන් පාර වෙන්නේ මේක හදලා තියෙන්නම සුභේ බලන්න බයි මේක හදලා තියෙන්නම ආස්වාදය කරන්න බයි ඒක සර්වඥාගේ යුතුයකමක් වෙනවා එහා පැත්තේ ඉඳලා මේ පැත්ත බලන කෙනෙක් විදියට භාවනා කරන විදියට තමයි ජීවිතයේ තියෙන මේ අසුභේ බලලා මේ ජීවත් වෙන එකේ මානකාරණම් කරන්න එපා. ජීවත් වෙන එකේ රංගපෑම් කරන්න එපා. ජීවත් වෙන එකේ අතිශය කොපම විතර යනවා. ජීවත් වෙන එකේ අති පාරිභෝගිකත්වයට යන්න එපා. කිසිම ලාභයක් නැහැ යුද්ධ පාළුවසෙත් වෙනවා කර්මකටේ. ඒක නිසා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය බණකට ගහනකට අසුභ භාවනාවට අරමුණක් විදියට ආධිනව භාවනාවට අරමුණක් විදිහට පාවිච්චි කරන්න ගත්තොත් කෙනෙකුට තේ තිරිසං ආත්මයක් ලැබිලා තිරිසං කායක් ලැබුණ කවදාකවත් විශේෂෙකට ආශුභ භාවනාවක් කරන්න බෑ. තිරිසං ආත්මයක් හම්බුණා තිරිසං කායක් හම්බෙච්ච මනසට කවදාකවත් ආධිනව භාවනාවක් කරන්න බෑ. දියන්නාද කොහොමද කරන්නේ? බ්‍රහ්මණය කොහොමද කරන්නේ? මේ අසෝ භාවනා ආධිනා භාවනාව මේ මනුස්ස ලෝකේ මනුස්සයාට විතරක් කලහයක් නමුත් ලෝකේ දිහා බලනකොට අසෝ භාවනා ගැන කතා කිරීමක් පොස්තුත්ව ආධිනා ගැන කතා කිරීම නැස්චාත්‍යක් කරගෙන මේ ලස්සන සුන්දර ලෝකයක් පවන්නා නමුත් මරණය හැට පොඩ්ඩක් කරන බැලුවොත් එහෙම නැත්නම් අපි ගිහිල්ලා පිළිපවාත්මකට ගිහිල්ලා ඒකේ නිලෙඩ ගැන පොඩ්ඩක් කතා කරලා බැලුවොත් එහෙම නැත්නම් ඇක්සිඩන්ට් කෝඩ් එකට අධිසනතු වාක්කවල ගිහිලා එයා බැලුවොත් තේරෙන්න පටන් ගන්නවා අපි ජීදර ඇවිල්ලා ඒකේ හදලා අයිසින් දාලා ඒක කකා කාටි දානවා. අලුවගේ දැන ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ මිනිස්සුගේ කයි මේකයි බලනකොට අපි කොයි වෙලාවෙ ඔය කියන මට්ටමට ඇවිල්ලා කිසිම කෙනෙකුට කිසිම ධාතකයක් නැහැ. මම ඒකට වැටෙන්නේ නැහැ කියලා. මේ හරියට වෙනවා ආන්නකට කරන්න පුළුවන් කතියක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් අර විදියට සතුටක් වෙන ගමන් ඒ කෙනාට යම් ආකාර මාන එහෙම නැත්නම් මද මද ප්‍රමාද පහළ වෙනකොට මේ උපකරණ දෙකට අසුභාන අධිමහ භාවනා සාකච්ඡා කරන්න පටන් අරගත්තොත් එයාට හොඳට තේරුම් ගන්න පුළුවන් කල්යාණ මිත්‍යා කවුද කල්යාණ මිත්‍ර නොවන කෙනා කවුද? සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා හැම වෙලාවෙම සුඛ සංඥාවේ ආදී ආස්වාද පක්ෂේ කතා කරනවා. සත්පුරුෂයා අමෝරාවෙන් නමුත් හැම වෙන වෙලාවේ අසුභහන පොඩක් මතක් කරලා දෙනවා. ආදීනව භාවනා මතක් කරලා දෙනවා. අර ගත්ත අනිත්‍ය සංඥාව හරහා. ඉතින් ගෝධනේ කියනවා අද ලෝක කල්යාණ මිත්‍රෝ නැහැ. ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ. ඒ මොකද ඉන්න හරියක් ඉන්නේ මේ සුභ සංඥාවේ ආස්වාද සංඥාවේ තමනුත් ඉන්නේ එතන නම්. තමනුත් ඉන්නේ සුභ සංඥාවේ නම්. තමනුත් ඉන්නේ ආස්වාද සංඥාවේ තමයි මේ වැඩිලා යන්නේ. මේ සුභ සංඥාව ආස්වාද සංඥාව කියන එක තමයි. ඊට පස්සේ කච්චි ඔක්කොම අන්ධ પરම්පරාවට ලමුණක් කියන්නේ අන්ධයා ඒක කන වෙනල්ල යන්නේ අන්ධයා ඒක කන වෙනල්ල නැත්නම් අන්ධයා ඔක්කොමල මේ පැත්තට ගන්න. මේ සර්වචනාංශයේ ඉජිපත් වෙලා සීලනාට මතක් කරලා තියෙනවා ජීවිතේ පිළිබඳ කලකිරීමක්වත් ඉරිවසා ගන්නවක්වත් ඒක නැත්නම් නැච්චාත් හැංගීමක් කරන්නේ නෙවෙයි. මේක පිළිබඳව මෙහෙවල්ලද හිතක් මනස කාර්යයක් ඇතුව පැවතුනොත් තර කර්ම ගැටෙනකොට දරා සිටින ශක්තියක් එනවා. අනවශ්‍ය මදමාන එහෙම නැත්නම් ප්‍රමාද අඩු කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. කවුරුනි මදයෙන් මානෙන් ප්‍රමාදයෙන් ගත කරනවා නම් එයාටත් අනුකම්පා කරන්න පුළුවන්. ඒක මිනිස්සු මුදුවරක් අහලා නැහැ. මුදුවරක් කරනවා හිතලා නැහැ. මුදුවරක් කරනවා කටයුතු කරන්නේ. සත්පුරුෂාන අදස්සාලේ කපුරුෂයන් කවුද සල්වන්නේ? යෙදිලා නැහැ. ආර්ය වාචන මම දැකලා නැහැ ආර්ය ධර්මය අහලා නැහැ ආර්ය ධර්මයේ ඇසිපලට දෙනකට මේක සුබකටමයි දෙන්නේ ආස්වාදකටමයි දෙන්නේ ඒක නිකන් මේ සංගතකාරත් එක්ක නිකන් වහිද බරකට දෙනවා වගේ තමයි කන දෙක ගලවලා බලනකොට පේනවා ඒකේ නැහැ ඉතින් ඒක නිසා මේ දෙකම තේරවාදී පමණක්ම කියන වෙන කිසිම ආගමක එන කිසිම නිකායක නැති සුවිශේෂී ඥාන. එන්න ඒක පිළිබඳව ඇති හැකිය පාවිච්චි කරන්න ගන්න නැත්නම් ඒක මේ නාස්තික පැත්තට වංචනික පැත්තට යන්නේ කියලා. ඒ නිසා භාවනා කරන කෙනාට යාතරමලදී මතුවෙන යම් යම් ප්‍රශ්නවලදී මේ අශෝභන භාවනාව එහෙම නැත්නම් ආදීනව භාවනාව ආදීනව සංඥාව නිතරම උදව් වෙනවා නැවත පිටකොට ගිය පාර නැවත පාතලෙන් දාන්න. ඒ ආධිනව භාවනාව ආධිනව සංයව ආධිනවාන පස්සනාව වශයෙන් අට්ඨාරස විපස්සනා කියලා කියනවා. අසුභාවන වැඩේ දුක්ඛාන පස්සනාව යනවා. ඒත් මෙතනදී මතක් කරලා තියෙන්නේ මේක සුතමේ වශයෙන් දැනගෙන තමන්ගේ ගමම්මල්ලේ තියෙන මොකක්ද විදිහට කියලා. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. එහෙම නොවුනොත් තමයි තත්ත්වයට නොගැලපෙන තත්ත්වයකට ඇදගෙන යන්න තියෙනවා. ඒ නිසා ප්‍රධාන භාවනාවක් සත්‍ය පිටුලත් ප්‍රධාන භාවනාව කාණ කාමසති භාවනාව කරන කෙනෙකුට පවා මේ අවශ්‍ය වෙනවා අවශ්‍ය තැනකදී පාවිච්චි කරන්න. ඒ නිසා සර්වඥාන්සේ මේක අතුබල කියලා කියනවා මේකට කියන්න පුළුවන් සර්වඥාන්සේ විසින්ම හඳුන්වා දෙන සුවිශේෂී භාවනාවක් තමයි. අසුභ භාවනාව සහ ආදීනව විපස්සනාට ආදීනව සංඥා සලකන එක. ඉතින් ඒක තේරවාදයේ සුවිශේෂී නැත්නම් නෑ ඒකටම ආවේනික ලක්ෂණය. නමුත් සීක්‍රේ ජනප්‍රියතාවයෙන් තොර වෙන බව කවුරක්වත් කැමති නෑ. මොකද අද පවතින අධ්‍යාත්ම ක්‍රමය අනුව මේක ඇහැට පුණක් කරනවා. අද පවතින දේපාන ආර්ථික තත්ත්වයන් කියන එක තේරුම් ගන්න තමයි. ඒ නිසා හරි අමාරුයි මේ වගේ ධර්ම දේශනාවක් පවත්ලා කෙනෙකුගේ හිත පහළ වෙන. කෙනෙකුගේ හිත සන්තෝෂ වෙන එක මොකද මේක නිකන් මුස්පීක් බවක් බවක්. එනතන කාලා හරි බවක්. කම්මැලි කරන බවක්. නමුත් භාවනා කරන එකනා පාරේ පිටකොට ගියාට පස්සේ පාරට අපව වාහනේ ගන්න මේව උදව් ඒක නිසා දස සංඥා සූත්‍රයේදී දෙතුන සහ හතර වෙනි වශයෙන් මේ අසුභ භාවනාව සහ ආදීනව භාවනාව සඳහන් කරලා තියෙනවා මට සැකයි ඒක සම්බන්ධ ඔක්කොම කියවෙන්න ඕන කොටස් මේ වගේ කෙටි බණකදී කියවෙනවා කියලා වන්දනා ඉල්ලා ඉන්නවා කලින් කියපු මේ කලින් සඳහන් කරපු අනිච්චන වසනාවත් අනත්තාන වසනාවත් එක විතර බලමින් ගත්තොත් මේක ගොඩක් පොරොන්දේවත් කරකටපත් වෙනවා. ඒ නිසා භාවනා ඉදිරියට යනකොට යම් යම් තැන්වලදී Tamanට මේක යොදන්න උත්තරේනවා. නමුත් ඒක කෙරුවේ නැහැ කියලා කරන්නේ නැති කෙනෙක් දිහා අව탁සේ කරන්න බැහැ. ඒ වගේම Taman තුල මේක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ නම් හොඳ භාවනාකාරී කියලා කවදාවත් තමන් අධිචක්ෂණය උපත් කරන්න යන්නත් එපා. මේ ගමනේදී තියාගෙන මේ වගේ යම් දවසක යම් කිසි කෙනෙකුට අහනා කියලා දෙනකොට තාටේ අදාළ නැති වුණාට අපේ තේරවාදී මල්ලේ තියෙන එක ආයුධයක් විදියට හැම කෙනෙක්ම මේක උගන්වනවා. පරම්පරාවෙන් පරම්පරාවට එක එකනට දෙන්න ඕනේ නිසා සර්වචනාංශේ දස සංඥායට මේක සඳහන් කරලා කියනවා. ශීල දිනානම කරගෙන යන වැඩේ ප්‍රශ්න වලින් තොරව අතුරු ආබාධ වලින් තොරව කරගෙන යෑමට මේ ධර්ම දේශනාවදී සඳහන් කරලද කොටස් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දස සංඥා සූත්‍රයේ සඳහන් තුන්වෙනි සහ හතරවෙනි සංඥා පිළිබඳ ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරනවා. සියලු දෙනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පුරුත් පරිදි අවස්ථාවක් කරගන්නවා. මේ වැඩමුළුව නැත්තම් අපි මේ කරගෙන යන පුණ්‍ය කටයුතු වලට සංවිධානය අපි පිළිගන්නේ උදව් කර සිටි අත්පුරුෂයන්ට මේ පින් අනුමෝදන් කරන සිවිසේ ඒ වගේම සියලු ඥාතීන්ට පින් කැමති ඥාතීන්ට පින් පැමිණීම පින් අනුමෝදන් කරන සිවිසේ ඒ වගේම අපි අරකට මේ කරගෙන යන ආධ්‍යාත්මික ගමනට බාධක මාර්ග උදුරු තියෙනවා නම් ඒ අවස්ථාන පුළුවන් මඟ හරවාගෙන ක්‍රියාමිච්ඡ කවුද? පාරමිච්ඡ කවුද කියලා තේරුම් ගැනීමට ඒ වගේම චිටි ක්‍රමේ ළඟා වීමට මේ පින හිත වාසනා වේවා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අපි තාවකාචාදී ගාථා සත්‍යයනා කරලා සම්පදාන කුල ධර්ම දේශනාවකට මාව සදාකරනවා.